තෙරුවන් සරණයි. අතහැරීම සම්බන්ධ වීඩියෝ එකක් තමයි අද අපි අරගෙන එන්නේ. ජීවිතයේ අමාරු තත්ත්වවලට මුහුණ දෙමින් ඉන්න තමන්ගේ හිස මත මහා බරක් පැටවිලා තියනවා වගේ තත්යක ඉන්න එහෙටත් නැති මෙහෙටත් නැති තත්වයක ඉන්න කෙනෙක් නම් ඔබ මේ වෙලාවේ ඔබ එහෙම තත්වයක නම් ඉන්නේ මේ දේශනාව ඔබට ඒ තත්වයෙන් ගැලවෙන්න උදව්වක් විදිහට තමයි පුංචි තල්ලුවක් විදිහට තමයි අපි මේ දේශනාව අරන් එන්නේ. ඉතින් මිනිස්සු විභාග නිසා පීඩා විඳිනවා. එහෙම විභාග නිසා පීඩා විඳින පිරිසක් ඉන්නවා. සම්බන්ධතා නිසා පීඩා විඳින පිරිසක් ඉන්නවා. gedara එක එක ප්‍රශ්න නිසා පීඩා විඳින අයත් ඉන්නවා. ඔය වගේ ඕන තරම් හේතු නිසා විඳවන දුක් වෙන අය ඉන්නවා. සමහර විට ඔබත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මොන විදිහකට මේ විඳෙව්වත් අපි කොහොමද මේ විඳවීමේ විඳවන තත්වෙන් අත මිදෙන්නේ මේ විඳවීම අතහරින්නේ කොහොමද මේ දුක් අතහරින්නේ කොහොමද ඒකට ඒ දුක් අතහරින්න අපි මොකද්ද කරන්න ඕනේ අන්න ඒකට පුංචි පුංචි උපදෙස් ටිකක් විතරයි අපි මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ ඉතින් මේ විදිහට විඳවන අය ගොඩාක් වෙලාවට බාහිරින් හරි හොඳ අය වගේ තමයි පේන්න තියෙන්නේ. ඇතුළතින් උපරිමයේ විඳවනවා. ඉතින් මට කතා කරන සමහර අය කියනවා මේන්නාංශ මම මට මෙහෙම ප්‍රශ්න තිබුණාට මේ ලෝකේ අනිත් මිනිස්සු හරි හොඳට ඉන්නවනේ බලන්නකෝ කියලා. ඉතින් මම සෑහෙන වීඩියෝ වල සඳහන් කරනවා ලෝකය කියන්නේ බොරුවක් කියලා. නමුත් මිනිසුන්ට විශ්වාස නැහැ. ඉතින් මම එතකොට එයාගෙන් ඇහුවා ප්‍රශ්නයක් ඔබ ඔබට තියෙන දුක් දුම්නස් ගැටලු ප්‍රශ්න වෙන කාට හරි කියනවද? සමහර වෙලාවට අපි අපේම පවුලේ අයටවත් කියන්නේ හංගනවා. පවුල කෙනෙකුටවත් දැනෙන්න ඉඩ තියන්නේ නැතුව හංගගෙන ඇතුලේ හිර කරගෙන මොකුත් ප්‍රශ්නයක් නැහැ වගේ ඉන්නවා. එතකොට අපි අපේ ළඟම කෙනෙකුටවත් අපේ ප්‍රශ්න දුක් වේදනා මානසික පීඩා කියන්නේ නැත්නම් අපි ලෝකයේ අයට කොහොමවත් කියන්නේ නැහැනේ පිටායට. අපි එතකොට පිටායේ ඉස්සරහා ප්‍රශ්නයක් නැහැ වගේ තමයි ජීවත් වෙන්නේ. හොඳට බලන්න. ඔබ ඔබට තියෙන ප්‍රශ්න ලෝකෙට පේන්නේ නැහැ. ඉතින් මම එයාගෙන් ඇහුවා ඔබත් ලෝකෙට හංගගෙන ඔබේ ප්‍රශ්න හංගගෙන හරි හොඳ මිනිස්සෙක් වගේ හොඳ සැපෙන් ඉන්න සතුටින් ඉන්න කෙනෙක් වගේ ලෝකෙට පෙන්නනවා නම් අනිත් අයත් ඒක තමයි කරන්නේ. ඔව්ද නේද අපිට ඒක මතක් වෙන්නේ මම මේ කරන වංචාවම තමයි අනිත් අයත් කරන්නේ කියලා අපිට ඒක මතක් වෙන්නේ ඒ නිසා මතක තියාගන්න හිතන්න එපා ඔබ විතරයි දුක් විඳින්නේ කියලා මුළු ලෝකෙම විඳවනවා විවෘත නැහැ අවංක නැහැ රඟපාගෙන තමයි ජීවත් වෙන්නේ. අන්න ඒ නිසා තමයි ওই විශේෂයෙන් අද මිනිස්සු Tamanට තියෙන ප්‍රශ්න වලින් විඳවනවා විතරක් නෙමෙයි අර ලෝකෙත් එක්ක සංසන්දනය කරලා ඒ විඳවීම දෙගුණ තෙගුණ කරගන්නවා. විශේෂයෙන් අද සෝෂල් මීඩියා නිසා. සෝෂල් මීඩියා වල තියෙන අමු බොරු මිනිස්සු කවදාවත් ඕවට දාන්නේ ඇත්ත නෙමෙයි. ඇතුලේ කියන්නේ දුක් සහිත ටික දාන්නේ රංගපාලා හොඳට ඉන්නවා වගේ ටික දානවා. ඉතින් මේක බලන මිනිස්සු හිතනවා අනේ මේගොල්ලෝ හරි ජොලියෙන් ඉන්නවානේ සතුටින් ඉන්නවානේ කියලා. ඉතින් විඳවනවා. නිසා මේ අතාර්ථය තේරෙන්නේ නැතිකම තමයි විශේෂයෙන්ම මිනිසුන්ට විඳවන්න බලපාන්නේ. ඉතින් අපි කරුණු කිහිපයක් ඔබට අරගෙන එනවා මේක අතහරින්න උදව් වෙන විදිහේ. ඒකේ පළවෙනි එක තමයි ඔබ මතක තියාගන්න ඕනේ කොයි අම්ම වෙලාවක නමුත් ඔබ යම්කිසි කාරණයක් නිසා හරි යම්කිසි කෙනෙක් නිසා හරි විඳවනවා නම් ඒකට බලපාන ප්‍රධානම හේතුව තමයි ඔබ වර්තමාන මොහොතේ නැතිකම. අපි ඔය කියන කියන මානසික ආතතිය අසහනය සංකාව හරි කාංසාව හරි විඳවීම හරි වොරි වෙන එක හරි මේ தত্ত্ব හටගන්නේ ඔබේ මනස වර්තමාණයෙන් පලා යාමට ඇති කැමැත්තක් තියෙනවා. ඔබේ මනස වර්තමාණයට වෛර කරනවා. ඔබ කැමති වර්තමාණයට නෙමෙයි. ඔබ කැමති එක්කෝ අතීතයට අනාගතයට. හොඳට බලන්න හදවතට එකඟව ඔය මානසික ආතති අසහන කියන ඒවා ඇති වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ වර්තමාන මොහොතට වෛර කරන එක. වර්තමාණයට අවදි වෙන්න කැමති නෑ. ඒගොල්ලෝ කැමැතිම අතීතයේ දෙයක් හපහපා විඳවන්න, අනාගතයේ දෙයක් මව මවා විඳවන්න, එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැන හිත හිතා විඳවන්න, වෙන තැනක් ගැන හිත හිතා විඳවන්න. වර්තමාණයට තියෙන වෛරයේ වර්තමාණයට තියෙන වෛරය එළියට පේන ස්වභාවය තමයි මානසික ලෙඩ රෝග. ඒ නිසා ඔබ යම්කිසි දෙයක් නිසා හෝ කෙනෙක් නිසා හෝ විඳවනවා නම් වොරි වෙනවා නම් මානසික ආතතිය අසහන වලින් පෙළෙනවා නම් ඒකේ තේරුම තමයි ඔබ වර්තමාන මොහොතට වෛර කරනවා කියන එක. ඔබ වර්තමාණයට වෛර කරන නිසා තමයි ඔබට ඒ විඳවීම් ආදී දුක් ටික එන්නේ. ඉතින් ඔබට ඕනි නම් ඒ විඳවීම අතහරින්න. උත්තරේ හරි සරලයි. වර්තමානයේ ජීවත් වෙන්න. වර්තමාන මොහොතට අවදි වෙන්න. හැබැයි මේක ලේසි නෑ. මොකද අපි සංසාරයක් පුරා අපි අපිට වෛර කරගෙන යන්නේ. අපි ලෝකෙට ආදරය කරන්නේ අපි අපිට වෛර කරන හින්දා. අපි අපිට ආදරේ නැති නිසා තමයි අපි ලෝකෙන් ආදරයක් හොයන්නේ. අපි අපිට ආදරේ නම් අපේ ලෝකයේ ආදරයක් නැතුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔබ ඔබට වෛර කරන නිසායි ඇත්තටම ඔබ ලෝකයේ ආදරයක් හොයන්නේ. ඉතින් ඒක හොයන්න හොයන්න ඔබට එන්නේ විඳවීම පීඩාව විතරයි. ඒ නිසා වර්තමාණයට අවදි වෙන්න අපි වර්තමාණයට අවදි වෙන හැටි ඕනෑ තරම් වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා. ඔබට පුළුවන් ඒවා ගිහිල්ලා බලන්න බලලා මේක පුහුණු වෙන්න ඕනේ. ඉතින් වැඩක් නැහැ නිකාන් දේශනාව නම් අහලා. අනේ ඕ ෂෝක් නෙවට වැඩක් නැහැ ප්‍රතිඵල එන්නේ පුහුණු වුණොත් විතරයි වර්තමාණයට අවදි වෙලා බලන්න ඔබටම මේක අත්දකින්න පුළුවන් වෙනවා. ඔන්න ඕක තමයි අංක 1. ඊළඟ දෙවැනි එක තමයි ඔබ ඒ විදිහට විඳවන, වොරි වෙන, දුක් වෙන මානසික ආතති අසහන පීඩා වලින් යුක්තව ගත කරන මොහොතක ඔබ ඔබෙන් අහන්න ඔය විඳවීමෙන් ඔබට ලැබුණේ මොනවද කියලා. මොකක් හරි හේතුවක් නිසා සිද්ධියක් හෝ කෙනෙක් හෝ නිසා ඔබ ඔය විඳවන විඳවිල්ලෙන් ඔබට ලැබුණේ මොනවද? ඔබට තිබුණු වාසියක් තියනවද? ඇත්තටම කිසිම දෙයක් ලැබිලා නැහැ ඔබට. කිසිම දෙයක් ලැබිලත් නැහැ, කිසිම දෙයක් වෙනස් වෙලත් නැහැ, කිසිම හොඳක් වෙලත් නැහැ. හැබැයි අපි විඳවනවා. එතකොට ඒකෙන් වෙන්නේ මොකක්ද දන්නවද? ඔබ ඒ වද වෙන తত্ত্বය මොකක් හරි සිද්ධිය ඒ తত্ত্বය තවත් නරක අතට හැරෙන එක විතරමයි වෙලා තියෙන්නේ. හොඳට බලන්නකෝ ඒ ඒ తত্ত্বය විසඳෙනවා වෙනුවට තවත් ඒක අවුල් වෙලා නේද කියලා ඔබට දැනේවි. හොඳට බලන්න. ඔබ ඔය ඇඬුවට, වැළපුණාට, හීල්ලුවාට, බොරි වුණාට සිද්ධ වෙන කිසිම දෙයක් නැහැ. එතකොට ඔබ කියයි, "ඔව් මම දන්නවා. මම දන්නවා ඒක. ඒත් ඒක නවත්ත ගන්න බෑනේ" කියලා කියයි. අනිවාර්යයෙන්ම ඔව්. අපිට ඕනි නැහැ වද වෙන්න අපිට ඕනි නෑ විඳවන්න අපිට ඕනි නෑ දුක් වෙන්න ඒත් අපි වද වෙනවනේ විඳවනවනේ හොය හොයාම යනව නේද මේ දුක් වෙන දේවල් ටික අපි දුකට කැමති නෑ කියලා කිව්වට ඇත්තටම අපි දුකට තමයි කැමති කියලා දැන් තේරෙනවද ඔබට hina වෙලා සතුටින් ඉන්න ඕන තරම් හේතු තිබුණත් ඒ දේවල් ඒ hina වෙන සතුටින් ඉන්න පුළුවන් දේවල් සිද්ධ වෙන අස්සෙත් ඔබේ හිත ඉඩක් හොයනවා අර විඳවීමට හේතුණු සිද්ධිය මතක් කර කර විඳවන්න. නැද්ද බලන්නකෝ ඔබ එහෙම කරලා නැද්ද කියලා. ඔබට එහෙම අත්දැකීම් ඇති. සමහර විට මේ පිරිසක එකතු වෙලා හොඳ විනෝද වෙන අවස්ථාවක ඒත් ඒක ඒක විඳින්නේ නැතුව ඒක අස්සෙන් අපේ හිත හොයනවා අර හිත රිදුම් කන වේදනා දෙන හඬන වැළපෙන ආතතිය අසහන ගෙනහැල්ලා දෙන කාරණය මතක් කර කර ඉන්න. ඒකෙන් තේරෙනවද ඔබට කිසිම ප්‍රයෝජනයක් වෙලා නැහැ කියලා ඔබට තේරුණා වුණා වුණත් ඔබේ හිත කැමැතිම දුක් සහිත දේවල් හිත හිතා ඉන්න. ඉතින් ඔබ කැමති නැත්තම් දුක් විඳින්න ආතති අසහන ගන්න විඳවන්න ඇයි දුක් කෙනේවම මතක් කරන්නේ. එතකොට තේරෙනවද ඔබේ මනසේ තියෙන තල්ලුව ඒ දුකම හොය හොයා යන්නේ. දුකම හොය හොයා ගිහින් විඳවන්න ඔබේ මනසේ ඇතුළාන්තයෙන් තියෙන තල්ලුවක්. ඉතින් ඔබ ඒකට උත්තරේ හොයන්න නැතුව අර බාහිර දෙයට උත්තරේ හෙව්වට සාර්ථක ස්ථීර සිඳුමක් එන්නේ නැහැ. එතකොට මිනිස්සු මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් ගැන තමන්ට ගෙවන්න තියෙන බිල් ගැන සම්බන්ධතා ගැන ඉස්කෝලේ තියෙන ප්‍රශ්න ගැන මුදල් ගැන ඔය වගේ ඕනම දෙයක් ගැන වද වෙන්න අපි පුරුදු වෙලා තියෙනවා. අපිට ඒක දැන් පුරුද්දට ගිහිල්ලා ඒක දැන් ඇබ්බැහියකට ගිහිල්ලා. එතකොට අපි මේ වද වෙන දේවල් වලට නැවත නැවත අවධානය දෙනකොට ඒක එන්න එන්නම වැඩි වෙනවා. ඒ දුක දෙගුණ තෙගුණ තුන්ගුණ වෙලා වැඩි වෙන්න ගන්නවා. ඉතින් ඇත්තටම ඔබට අවශ්‍යයි නම් වදවීම දුක් වෙන එක අතහරින්න ඒ විඳවන මානසිකත්වයට අවධානය දෙන එක ඔබට අතහරින්න සිද්ධ වෙනවා මුලින්ම. විඳවන මානසිකත්වයට ඔබ ફોકસ කරන්න කරන්න අවධානය දෙන්න දෙන්න ඒක යකෙක් වගේ වැඩෙන්න පටන් ගන්නවා. අපි හිතමු ඔබට මුදල් නැති එක ගැන ඔබ විඳවනවා කියලා. ඇත්තටම ඔබ විඳවන්නේ මුදල් නැති එක ඔබ සල්ලි නැති එක නිසා මුදල් නැති එක නිසා නෙමෙයි ඔබ විඳවන්නේ ඔබට වද වෙන්න හේතු වෙලා තියෙන්නේ ඒක නෙමෙයි ඔබ සල්ලි නැති එක වද වෙන්න හේතුවක් විදිහට ඔබ කල්පනා කරන සිතුවිලි ටිකක් තියෙනවා අන්න ඒ ටිකට තමයි වද වෙන්නේ. ඇත්තටම සල්ලි නැති එක නෙමෙයි වද වෙන්න බලපාලා තියෙන හේතුව සල්ලි නැති එක වද වෙන්න කාරණයක් විදිහට වද වෙන්න හේතුවක් විදිහට ඔබේ මනස කෑ ගහලා කියනවා අන්න ඒ සිතුවිලි ටික තමයි ඔබට රිදුම් දෙන්නේ. ඔබට ආතතිය අසහන ගෙනහලා දෙන්නේ. ඇත්තට මේ සිද්ධිය නෙමෙයි ඔබට වද දෙන්නේ, දුක් දෙන්නේ. අන්න ඒ විදිහට තමයි ඔබ ඒ ඒ ප්‍රශ්නයකට ගැටලුවකට අවධානය දෙනවා කියලා කියන්නේ අපි අන්නේ ක්‍රමයට. ඉතින් ඒ අවධානය ඔබට අතහරින්න ඕනි නම් ඒ කියන්නේ සමා වෙන්න ඒ ඒ වද විඳින එක ඔබට අතහරින්න ඕනි නම් ඒ ගැටලුවට ඒ ඒ ගැටලුව කෙරෙහි ඒක වද වෙන්න හේතුවක් විදියට ඔබේ මනස ගෙනහලා දෙන සිතුවිලි ටිකට ඔබ අවධානය දෙන එක තමයි අයින් කරන්න ඕනේ. ඒ ඒ අවධානය දෙන එක අතහරින්න ඕනේ. ඔබට ඕනි නම් ඒ වද වෙන එකෙන් අයින් වෙන්න. ඉතින් ඇත්තටම මේ මහ පොළොව මත ජීවත් වෙන හැම කෙනෙකුටම ප්‍රශ්න තියෙනවා. ඔබට මට අපි හැමෝටම එක්කෙනෙක් දෙන්නෙකුට විතරක් මේකෙන් නිදහස් වෙන්න බෑ. හැබැයි අපිට දක්ෂතාවය තියෙන්න ඕනේ. ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඔබේ අවධානය දෙන්න ඕනේ කොතනටද කියන එක හොයාගන්න. ඒක හරියටම තෝරගත්තොත් ඔබ ඔය ඔබ ඔය දැනට වොරි වෙන එක, විඳවන එක, දුක් වෙන එක, ආතතිය අසහන ගන්න එක නැති වෙලා යනවා. මොකද අපි ફોකස් කරන්න ඕනේ අවධානය දෙන්න ඕනේ කාරණය ගැන හරියටම අපිට දැනුවත් වීමක් නැහැ. ඉතින් මේකට පුංචි උපක්‍රමයක් කරන්න පුළුවන්. ඒ තමයි වදවිය යුතුයි කියලා ඔබ හිතන් ඉන්න ප්‍රශ්න එනකොට ඒ වදවීම හට ගන්න විදිහට ඒකට අවධානය දෙනවා වෙනුවට ඒ කියන්නේ මොකක් හරි සිද්ධියක් හරි පුද්ගලයෙක් නිසා හරි මොකක් හරි වුණාම ඔබ සාමාන්‍යයෙන් ඒ බාහිරට ඒ සිද්ධියට ඒ පුද්ගලයාට අවධානය දෙන්නේ ප්‍රශ්නයක් ඇති වෙන විදිහට වද විය යුතු කාරණයක් විදිහට අවධානය දෙනවා වෙන දෙන විදිහට තමයි ඔබ අවධානය දෙන්නේ. ඒ වෙනුවට ඔබට පුළුවන් ඔබ වෙතට අවධානය යොමු කරන්න. ඒ කියන්නේ අපි යම් සිද්ධියක් වුණාම ඒ බාහිරට අවධානය දීලා ඒක රිදුම් කන දෙයක් විදියට හිතන්න අපි හරි ආසයි. රිදුම් කන දෙයක් විදියට. නමුත් රිදුම් රිදුමක් එන්නේ නැති විදියට අපිට අවධානය දෙන්න පුළුවන්. ඉතින් ඒකට එක උපක්‍රමයක් තමයි බාහිරට අවධානය දෙනවා වෙනුවට ඔබට පුළුවන් ඔබ කෙරෙහි ඔබ වෙතට අවධානය දෙන්න. ඔබේ මනසට මොකද්ද වෙලා තියෙන්නේ කියලා අවධානය දෙන්න පුළුවන්. ඔබේ මානසික සෞඛ්‍ය වැටිලාද? දියුණු වෙලාද කියන එක ගැන මේ සිද්ධිය නිසා ඔබේ මානසික සෞඛ්‍යයට මනසට මොකද්ද වෙලා තියෙන්නේ ගැන ඔබේ මනසට අවධානය දෙන්න පුළුවන්. නමුත් අපි කරන්නේ බාහිර දෙයට අවධානය දීගෙන බාහිරට චෝදනා කරන්න යන එක තමයි අපි කරන්නේ. ඕනම තැනක එහෙමයි. ඉතින් අපි ඇත්තටම මුලින්ම කරන්න ඕනේ මොනතරම් ප්‍රශ්නයක් ගැටලුවක් ආවත් ඔබ ඔබව පරිස්සම් කරගන්න ඕනේ මුලින්ම. ඔබ ඔබ පරිස්සම් නැතිනම් ඔබට ඔබව පරිස්සම් කරන්න බැරි නම් ඔබට ඒ தত্ত্বයට සාර්ථකව මුහුණ දෙන්න බැරි වෙනවා. ඉතින් ගොඩාක් අයට මෙහෙම ප්‍රශ්න ආවම hina වෙන්නවත් මතක නැති වෙනවා. ප්‍රශ්නයක් ආවම hinaවක් කියලා එකක් තිබ්බද කියලාවත් මතක නැති වෙනවා. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලාම ප්‍රශ්නයක් ආවම ඒක දිහා විඳවන විදිහට බලනවා වෙනුවට ඔබ මුලින්ම ඔබ වෙතට අවධානය යොමු කරන්න ඔබ දැනගන්න ඕනේ. අඩු ගානේ hina වෙලාවත් ඉන්න ඔබට හැකියාව හදා ගන්න ඕනේ. ඒකෙන් ඔබේ හිත උත්තේජනය වෙනවා. අර தത്വයට සාර්ථකව මුණ දෙන්න. self love වගේ දේවල් වලින් කරන්නේ මෙන්න මේක. ඔබේ මනසට හොඳ උත්තේජනයක් ගෙනහැල්ලා දෙනවා. ඉතින් මේක කරද්දී කරලා ආපහු හැරිලා බලද්දී ඔබටම පෙනේවි ඇත්තටම වද වෙන්න තරම් දෙයක් එතන නැහැ කියලා. ඇත්තටම වද වෙන්න තරම් දෙයක් එතන නැහැ කියලා ඔබට තේරෙන්න ගන්නවා. ඒ කාරණයට ඒ දුක් වෙන වද වෙන කාරණයට අවධානය දෙනවා වෙනුවට ඔබ ඔබේ මානසික තත්ත්වය රැකගන්න එකට අවධානය දුන්නොත් පස්සේ හැරිලා බලද්දී ඇත්තට මෙතන දෙයක් නැහැ කියලා තේරෙන්න ගන්නවා. අපි බොරුවට තමයි මේ විඳවන්නේ කියලා තේරෙන්න ගන්නවා. ඒ වදවීම දිය වෙලා ගිහිල්ලා කියලා ඔබට පේන්න ගන්නවා. ඔන්නෝක තමයි දෙවනි කාරණය. තුන්වෙනි කාරණය ඔබ මතක තියාගන්න ඕනේ ඔය ඔබ අත් දකින අත් විඳින වද වෙන විඳවන පීඩා විඳින මානසිකත්වය ඔබේ මනසේ හටගන්න తాවකාලික හැඟීම් තත්ත්වයක් විතරයි කියන එක ඔබට සිහිපත් කරගන්න සිද්ධ වෙනවා. හැමදේම අස්තීරයි. ඔය හැම දෙයක්ම එන්නේ යන්නයි. ඒ తాවකාලික තත්වයන්ට ඔබ ඔබේ ජීවිතයේ ස්ථීරව පදිංචි වෙන්න ඉඩ හදලා දෙන හින්දා තමයි ඔබ ඔය වද වෙන්නේ, විඳවන්නේ, වොරි වෙන්නේ. එහෙම ස්ථීර පදිංචියක් දෙන්න එපා. ඒගොල්ලෝ එන්නේ తాවකාලිකව ඇවිල්ලා ලැබුම් අරගෙන යන්න. ඉතින් හරියට ඒ හැංගීම් හරියට අර වලාකුළු වගේ. වලාකුළු එනවා යනවා. ඒ හැංගීම් කියන්නේ ඇත්තටම ඒ වද වෙන විඳවන පීඩා විඳින සිතුවිලි ඒ හැංගීම් කියලා කියන්නේ ඔබ නෙමෙයි. හැංගීම් කියන්නේ ඔබ නෙමෙයි. හරියට වලාකුළු කියන්නේ අහස නෙමෙයි වගේ. අපි හැංගීම් අත්දකිනවා විතරයි. හැංගීම් කියන්නේ මම නෙමෙයි. මම හැංගීමක් ඒ පීඩාවක් අත්දකිනවා විතරයි. අන්නේ විදිහට ඔබට හිතන්න පුළුවන් නම් ඔබට පහසුවක් වෙනවා. ඒ වදවීම් විඳවන සිතුවිලි අතහැරලා දාන්න. ඇත්තටම මේ වදවීම් කියන ඒවා මේ වොරි වෙන ගොඩක් දේවල් විශේෂයෙන් ඇන්සියටි කියන මානසික තත්ත්ව හටගන්නේ අනාගතය ගැන වද වෙන්න ගිහිල්ලා තමයි මේ තත්ත්වය හටගන්නේ. ඉතින් එහෙම තත්ත්ව තියෙනවා නම් ඒ ඇන්සියටි වගේ මානසික තත්ත්ව තියෙනවා නම් ඒ ඒ මානසික තත්ත්ව ඒ විඳවන සාංකාගති ඔබ නෙමෙයි. ඔබ එහෙම තත්වයක් අත්දකිනවා විතරයි. හැබැයි අපිට සිහිය කියන එක වර්තමාණයට අවදි වෙනවා කියන එක නැති වෙනකොට අපේ මනසට එන මේ හැඟීමට අපි පණිනවා. පැන්න ගමන් ඒ తත්වයේ මම වෙනවා, මගේ වෙනවා, මට අයිති දෙයක් බවට පත් වෙනවා. අන්න ඊට පස්සේ තමයි රිදෙන්නේ. ඇත්තටම ඒ తත්වයේ මම අත්දකිනවා කියලා ඒකට පණින්නේ නැතුව ඒක ඒක වෙනමත් මම අවධානයෙන් බලන මාව වෙනමත් තියාගෙන බැලුවොත් ඒ தත්වයෙන් ඔබට පීඩාවක් එන්නේ නැහැ. ඒ පීඩාව වෙනම ඇවිල්ලා යනවා ඔබට දකින්න පුළුවන් වෙනවා. ඉතින් හරියට ඒක හැමදාම වහින්නේ නැහැ වගේ තත්වයක් වුණාට කියනවා හැමදාම එන්නේ නැහනේ. ඔබට හිතුණා වුණත් මේ වද වෙන දේවල් මේ විඳ වෙන දේවල් ඉවර වෙන එකක් නැද්දෝ කියලා ඔබට හිතුණත් ඒවා කොයි තරම් බරපතල වුණත් අනිවාර්යයෙන්ම ඒවා ගෙවිලා යනවා. හරියට අර කුණාටුවක් ඇවිල්ලා යනවා වගේ. හොඳට ඔයලා බලන්නකෝ මේ ලෝකේ කාගෙන් හෝ අහලා බලන්න ඕනම කෙනෙක්ගෙන් ඔබෙන් වුණත් මොන්න තරම් අමාරු මානසික තත්වයක් වුණත් අද වෙනකන් අතීතයේ ආපු ඒවා රැඳිලා තියනවාද කියලා? නෑ ඒවා ගෙවිලා යනවා. ඒවා ගෙවිලා යනවා අපි වද වුණත් නොවුණත් ඒවා ගෙවිලා යනවා. ඉතින් ගෙවිලා යන දෙයක් ගැන ඔබ නිකං අතින් වදවීමක් දාගෙන විඳවන එක තමයි උතනදි වෙන්නේ. ඉතින් මේවා ගෙවිලා යනවා කියන හේතුව තමයි භාග්‍යතුන් වහන්සේ සනාතන ධර්මයක් දේශනා කරලා තියෙනවා මේ ලෝකේ හැමදේම අනිත්‍යයි කියලා වෙනස් වෙනවා කියලා. ඉතින් ඔබ දැන් ඔය අත්දකින්නේ sorry. ඔබ දැන් ඔය අත්දකින්නේ විඳවීමක් නම් වද වෙන එකක් නම් පීඩා වෙන එකක් නම් ඔබ යන පාරේ අනිවාර්යෙන් සැනසීමක් ඉස්සරහින් තියෙනවා කියන එක මතක තියාගන්න. මොකද දේවල් අනිත්‍යයිනේ. වෙනස් වෙනවා. ඉතින් විඳවීමක් කෙලවර වෙන්නේ විඳවීමකින් නෙමෙයි. විඳවීමක් කෙලවර වෙන්නේ සැනසීමකින්. ඔබේ මනස ඇවිස්සෙනවා නම් අනිවාර්යෙන් සංසුන්කමක් ඉස්සරහින් තියෙනවා. ඔබේ මනස සංසුන් වෙනවා නම් අනිවාර්යෙන් ඇවිස්සිල්ලකුත් එනවා. මෙහෙම සර්කල් එකක් තමයි මේ ලෝකේ තියෙන්නේ. අන්නේ සර්කල් එකට අපි අහු වෙනවා. අහු වෙන නිසා තමයි අපි මෙච්චර විඳවන්නේ. ඔබ විඳවන වෙලාවක් ඔබට විඳවන මානසිකත්වයක් ආවම ඒකට ගැටෙනවා සැනසෙන මානසිකත්වයක් ආවම ඒකට ඇලෙනවා එතකොට විඳවන මානසිකත්වයක් ඇවිල්ලා ගැටුනහම ඒක තල්ලු කරන්න හදනවා සැනසෙන මානසිකත්වයක් ආවම ඒකට ඇලිලා ඒක බදා ගන්න හදනවා ඔය දෙකම කරන්න බෑ ඉතින් මේ සතිමත් වෙන වර්තමාණයට අවදි වෙන කෙනාට මේක පේන්න ගන්නවා. පේනකොට ඒ ආර විඳවන මානසිකත්වයක් ආවන් ඒකට පැනලා ගැටෙන්නෙත් නෑ, තල්ලු කරන්නෙත් නෑ. මොකද එයා දන්නවා ඒක යනවා කියලා. ඒ වගේම සැනසෙන මානසිකත්වයක් ආවන් ඒකට පැනලා බදාගෙන ඇලෙන්නෙත් නෑ. මොකද එයා දන්නවා ඒකත් යනවා කියලා. ඉතින් ඒ නිසා මෙන්න මේක තමයි අපි මධ්‍යස්ථ මානසිකත්වය කියන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. සමහරු මගෙන් අහලා තිබුණා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටි කියන්නේ කියලා. ඔය වැඩෙන්නේ ඒක තමයි. සමහරු අහලා තිබුණා අටලෝ දහමින් කම්පා නොවෙන හැටි කියන්නේ කියලා. ඔය ඔතන තමයි අටලෝ දහමින් කම්පා නොවෙන ගතිය. එතකොට අපි මනස උපේක්ෂා වෙනවා, මධ්‍යස්ථ වෙනවා. ආපු ගමන් මොනවාවත් සැලෙන්නේ නැහැ. කම්පා වෙන්නේ නැහැ. ඒකට ඇවිල්ලා යනකම් අපිට යන්නේ ඇවිල්ලා යනකම් බලන් ඉන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ විඳවීම්, වරිවීම් නිසා ගොඩාක් වෙලාවට ඔබ පීඩා විඳින්නේ ඒක ස්ථිරයි කියන හැඟීමක් ඔබේ මනසේ තියෙන හින්දා. එතකොට ඔබේ මනසට ඒ හැඟීම දුකක් ගෙනහැලා දෙනවා වැඩි. ඔබේ මනසට નિરાයාසයෙන්ම හිතෙනවා මේක නැති වෙන එකක් නෑ. කියන්නේ ඒක නිකන් මේ සිතුවිල්ලකින් පේන්නේ එහෙම සංඥාවක් ඇතුලේ තියෙන හින්දා අපි ඔච්චර විඳවන්නේ. මේක නැති වෙන එකක් නැති වෙයි. හැමදාටම තියෙ මේක ස්ථිරයි කියන හින්දා තමයි ඔච්චර ඊහාත බැඳගෙන අඬන්නේ විඳවන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ ඔබ පොඩ්ඩක් අතීතයේ දිහා බලන්න ඔය වගේ දුක් ඇවිල්ලා ගිය එකනේ උනේ කියලා ඔබටම තේරෙයි. ඒවා ආවෝ ගියෝ. ඇවිල්ලා ගියා. ඉතින් මේකටත් ඒකම තමයි වෙන්නේ. ආයෙත් එන ඒවා ආයෙ ආයෙ ඇවිල්ලා ඇවිල්ලා යනවා. ඉතින් එතෙක් ඒ తත්වයේ ස්ථීරව නවත්ත ගන්න හදන්නේ නැතුව ඔබට අවධානයෙන් ඉන්න පුළුවන් නම් ඔබට තේරෙයි ඔය හැම දෙයක්ම ඊටාම ශරණයකින් වෙනස් වෙවි යන බව. එතකොට 아무තුවෙන් වරි වෙන්න අවශ්‍ය නැහැ. ඔබට එහෙම එකක් තේරෙන්න ගන්නවා. ඒක හරියට අර සමනලයාගේ රූපාන්තරණය වගේ. ඔබ රූපාන්තරණය වෙනවා විතරයි. දැන් ඔබ පිළවෙක් වුණාට ඔබ හැමදාම පිළවෙක් විදිහට ඉන්නේ නැහැ. සමනලෙක් බවට පත් වෙනවා. ඔබ දැන් මේ මොහොතේ ඉන්න තත්ත්වය නෙමෙයි ඇත්තටම තව මොහොතකින් තව තප්පරයකින් එන්නේ. තව විනාඩියකින් දැන් ඉන්න ඔබ නෙමෙයි. තව පැයකින්, පැය ගාණකින්, පැය 24කින්, දවසකින්, මාසකින්, අවුරුද්දකින් ඔබ නෙමෙයි ඉන්නේ වෙන කෙනෙක්. ඉතින් සමහර විට විශ්වාස කරන්නත් බැරි තත්වයක ඔබ ඉන්නා වගේ ඔබට තේරෙයි මට මේ මොනවද වෙලා තියෙන්නේ කියලා. නමුත් තේරුම් ගන්න ඔබේ කතාව තාම ඉවර නෑ. අපි හිතනවා මෙතනින් අපේ ජීවිතයේ කතාව ඉවරයි. මෙතනින් ඉවරයි. ආයි ඉස්සරහක් නැහැ කියලා නෑ ඉවර නෑ. ඔක තමයි ස්වභාවය. ඉතින් කතාව ඉවරයි වගේ දැනුණාට ඔබේ ජීවිත කතාව ඉවරයි වගේ දැනුණාට තව කාලෙකින් කියාවි ඔබට අද මේ අනාගතයේ දවසක ඔබට හිතේවි අද ඔබට මේ වගේ සිතුවිල්ලක් හිතුණා මේ වගේ මගේ ජීවිතේ ඉවර වෙයි කියලා මට හිතුණා. එහෙම කියලා ඔබට මතක් වේවි දවසක. එතකොට හිතේවි මේක නිකන් ජීවිතේ අලුත් ආරම්භයක් වුණා විතරයි නේද කියලා ඔබටම හිතෙයි. මේ தત્ත්වය පාස් කරලා ගියාට පස්සේ දැන් ඔබ හිතුවට මේක ජීවිතයේ අවසාන පරිච්ඡේදය වෙන්නේ නැති මගේ ජීවිතේ ඉවරයි. මගේ ජීවිතේ කාලකන්ණි වෙලා කියලා හිතුවට මේ தත්ත්වය පහ වෙලා ගියාම ඔබට හිතේ ආනේ ඒ සිද්ධිය හරහා මගේ ජීවිතයට අලුත් ආරම්භයක් ආව නේද කියලා හිතේ. ඉතින් ඒක දන්නවා නම් ඔබට මේ தත්ත්වය බාර ගන්න පුළුවන් වෙනවා. හරි ලේසි වෙනවා. මේක මේ මේක එන්න එන්න වෙනස් වෙනවා කියලා. එතකොට ඔබට ඔබ ගැන විශ්වාසය තියන්න පුළුවන් මේ මේ කාරණේ හරහා. ඉතින් මට දවසක් YouTube බලද්දී හරි ලස්සන වැකියක් දකින්න ලැබුණා. කුරුල්ලෙක් අත්තක ඇවිල්ලා වහලා සතුටින් ඉන්නේ ඒ අත්ත ගැන විශ්වාසය ඇති හින්දා නෙමෙයි ඒ කුරුල්ලට උගේ අත්තටු ගැන විශ්වාසය තියෙන හින්දා කියලා. ඔව් ඉතින් එයා අත්ත කැඩෙයිද නැද්ද මේක දිරලද ප්‍රශ්නයක් නැහැ. එයා දන්නවා අත්ත කඩාවැන්නත් එයාට ඉගිල්ලෙන්න පුළුවන් කියලා. අන්න වගේ ඔබට ඔබ ගැන විශ්වාසය තියෙනවා නම් මේ தત્ත්වය පහුවෙලා ගියාට පස්සේ හොඳ தත්ත්වයක් එන්නේ කියලා මේ ඇති වෙලා තියෙන පීඩාකාරී වෙහෙසකර වද වෙන தત્ත්වය ඔබට බාර ගන්න පුළුවන් වෙනවා. අන්න ඒ වගේ වෙන්න. දුක් වෙන්න නෙමෙයි ඕනි මේක අලුත් ආරම්භයක් කියලා මතක තියාගන්න හිතට කියා දෙන්න. ඒකම ඔය ඔය සිද්ධි ටික ඉතින් හටගන්නේ ඇත්තටම වර්තමානයේ සතිමත් වීමත් එක්ක තමයි. ඊළඟ කාරණය තමයි හතරවෙනි එක. ඇත්තටම ඔබ විඳවන්නේ ඔබේ මනස ව්‍යාකූල වෙලා තියෙන මොහොතකට තමයි. ව්‍යාකූල වෙලා තියෙන අවස්ථාවක තමයි ඔබ විඳවන්නේ. ඉතින් ඒ ව්‍යාකූල මානසිකත්වයට ඉඩ දෙන්න එපා. ස්ථීර තීරණ ගන්න. ස්ථීර නිගමන වලට එන්න ඉඩ දෙන්න එපා. අන්තිම අවසාන තීරණ ගන්න ඉඩ දෙන්න එපා. මොකද ව්‍යාකූල මනසකට ඇත්ත හරිහැටි පේන්නේ නැහැ. හේතුව තමයි වදවීම කියලා කියන්නේ ඇත්තටම ඔබේ වැරදි විදිහට හිතන්න පටන් ගත්ත එකක ප්‍රතිඵලයක් විතරයි. ඔබ හරි විදිහට හිතන්න පටන් ගත්තොත් ඒක ප්‍රතිඵලයක් නෙමෙයි. ඔබ විඳවන්නේ ඔබ වැරදි විදිහට මොනවාරි ගැන කල්පනා කරලා තියෙනවා. ඒකයි විඳවීමෙන්. එතකොට ඔබ කල්පනා කරලා තියෙන්නේ වැරදි විදිහට නම් ඔබට විඳවීම ඇවිල්ලා තියෙන ඒ නිසා නම් ඒ විඳවීම උඩ ඉඳගෙන ඔබ තීරණයක් ගත්තොත් ඒකත් වරදිනවා. එතකොට ඔබ සාමාන්‍යයෙන් හිතන්නේ දෙයක් වුණාම ඒක ඒක වෙන්න පුළුවන් නරක විදිහට විතරයි ඔබ ඔබ කල්පනා කරන්නේ ඒක. ඔබ හිතන්නේ එහෙමයි. දෙයක් වුණාම ඒක සිද්ධ වෙලා තියෙන්නේ නරක විදිහට විතරමයි කියලා තමයි ඔබ හිතන්නේ. ඉතින් එහෙම හිතලා ඔබ තනියම විඳවනවා. නමුත් ඒක මායාවක් කියලා ඔබට තේරෙන්නේ නැහැ. මොකද දන්නවද ඕනිම දෙයක 150 50 තියෙනවා හොඳ විදිහට වෙන්නත් නරක විදිහට වෙන්නත්. හැබැයි ඔබ හිතන්නේ මේක නරක විදිහට විතරයි උනේ නරක විදිහට විතරයි වෙන්න පුළුවන් කියලා අර එක පැත්තක් අන්තගාමීව අල්ලනවා. එහෙම නෑ. මේක 50 50 තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ මේ 150 50 හොඳ විදිහටත් මේක වෙන්න පුළුවන් කියන එක ඔබට අමතක වෙන හින්දා ඔබ හිතනවා මුළු ලෝකෙම ඔබට විරුද්ධ වෙලා තියෙන්නේ කියලා. නෑ. සමහර විට මුළු ලෝකෙම ඔබේ කැමැත්තට අනුව වැඩ කරනවා වෙන්නත් පුළුවන්. ඔබ කැමති තැනට ඔබ අරන් යන්න හදනවා වෙන්නත් පුළුවන්. එහෙම හින්දා මෙහෙම දෙයක් වුණා වෙන්නත් පුළුවන්. හැබැයි ඔබට ඒක මතක් වෙන්නේ නැහැ. පුරුදු වෙලා තියෙන්නේ අර විඳවන පැත්ත විතරක් අල්ලන්න විතරයි. ඒ නිසා හදිස්සි වෙන්න එපා. මේ මනස ව්‍යාකූල වෙලා විඳවන වෙලාවක තීරණ ගන්න. ඒ தત્ත්වය පහ වෙලා යනකම් මේ කාරණා සිහි කරගෙන ඔබට ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න එතකොටත් වදවීම අතහරින්න පුළුවන්. පස්වෙනි එක තමයි ඇත්තටම මේ වදවීම කියන එක අතහරින්නම් සංසුන් වෙන්න පුළුවන් තත්වයක් හොයාගන්න ඕනේ. මනස කූල් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද අපි හිතනවා මේ වදවීමෙන්, විඳවීමෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. හැඬීමෙන්, වැළපීමෙන්, දුක් වීමෙන් ප්‍රශ්න විසඳනවා කියලා තමයි අපි හිතන් ඉන්නේ. හැබැයි ඒ වද වෙන සිතුවිලි ගැන කිසිම විනිශ්චයක් නොකර ඒවට එන්න ඉඩ දීලා බලන් ඉන්න පුළුවන් නම් ඔබේ හිත සාමකාමී වෙනවා. මම නිතරම කියන කියන දෙයක් වගේ ඒවට එන්න ඉඩ දෙන්න, ඉන්න ඉඩ දෙන්න, යන්න ඉඩ දෙන්න. එතකොට ඒ වද වෙන සිතුවිලි පැටව ගහන එක ටිකෙන් ටික නතර වෙන්න ගන්නවා. එතකොට ඔබ ඉන්නේ ඇත්තටම වර්තමානයේ. එතකොට ඔබට නොතේරුණාට ඔබට පුළුවන් නම් ඒ විදිහට ඒ වද වෙන සිතුවිල්ල දිහා බලන් ඉන්න ඔබට තේරෙයි ටිකෙන් ටික ටිකෙන් ටික ඒ සිතුවිල්ල දිය වෙලා ගිහින් ඔබ ඊටාම සංසුන් මානසික මට්ටමකට එනවා කියලා. ආන් එතකොට ඔබ අර විඳවපු ප්‍රශ්නයට විසඳුමක් ඔබට වැටහෙන්න ගන්නවා. ඔබට වැටහෙන්න ගන්නවා හරිම උත්තරේ ඔබට එතෙන්දී එන්න පටන් ගන්නවා. එතකොට ඒ වද වෙන ගතිය ඔබට අතහරින්න පුළුවන්කම එනවා. වද වෙන එකක් එක වද වෙනවා කියන එක ඔබට අතහැරෙන්න ගන්නවා. එතකොට ඒ නිසා ඔබට තේරෙන්න ඕනේ ඔබ වද වෙන මානසිකත්වයක ඉද්දි මනස කූල් ඩවුන් කරගන්න ක්‍රමයක් හොයාගන්න. ඉතින් ඒකට තියෙන එකම ක්‍රමයයි ඒ තමයි ඒ සිතුවිලි ගැන විනිශ්චය කරන්නේ නැතුව ඒ සිතුවිලි ගැන තීරණ ගන්න නැතුව ඒවට එන්න ඉඩ දීලා බලන් ඉන්න. එතකොට මනස සාමකාමී වෙනවා. සාමකාමී මානසිකත්වය තුළ ඔබට හරිම උත්තරේ එනවා. 6 වෙනි එක ගොඩාක් වෙලාවට මිනිස්සු මෙහෙම විඳවන වෙලාවට කරන්නේ අහන්නේ ඇයි මට මෙහෙම වුනේ කියලානේ. ඒක තමයි ගොඩක් අය අහන්නේ. ඇයි මට මෙහෙම වුනේ? එහෙම නැත්නම් ඇයි මට මෙහෙම වුනේ? ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතනවා. නමුත් ඔබ අහන්න ඕනි ඇයි මට මෙහෙම වුනේ? ඇයි මට මෙහෙම කරන්නේ කියන එක නෙමෙයි. බලන්නක පුළුවන්ද කියලා ඔක වෙනස් කරන්න මට මේකෙන් මොකද්ද උගන්වන්න හදන්නේ කියලා. ඔබට එහෙම හිතන්න පුළුවන්. එතකොට හිත බය වෙන්නේ නැහැ. ඔබේ ඔබේ හිත බය වෙන්නේ නැහැ. ඒ හරහා වදවීම කියන එක අතහැරෙන්න පටන් ගන්නවා. මොකද බයයි වදවීමයි කියන්නේ හරියට සහෝදරයෝ වගේ. බය වුණොත් ඔබේ මනස වද වෙනවා. ඇයි මට ඇයි මට මෙහෙම වෙන්නේ කියලා හිතද්දී ඔබ වින්දිතයෙක් බවට පත් වෙනවා. ඔබ හානියකටපත් වුණු වින්දිතයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ වින්දිතයෙක් වෙන්නේ නැතුව ඔබට වීරයෙක් වෙන්න පුළුවන්. මට මේකෙන් ඉගෙන ගන්න තියෙන්නේ මොකක්ද කියලා හිතද්දී ඇයි මට මෙහෙම වුනේ කියලා හිතනකොට ඔබ වින්දිතයෙක් වෙනවා. මොනවද මට මේකෙන් ඉගෙන ගන්න තියෙන්නේ කියලා හිතනකොට ඔබ වීරයෙක් වෙනවා. එක සිතුවිල්ලයි පොඩි සිතුවිල්ලයි වෙනස් කරන්න තියෙන්නේ. හැබැයි විශාල වෙනසක් එතන සිද්ධ වෙනවා. එතකොට එතනින් වෙන්නේ මොකක්වත් නෙමෙයි. අර වද වෙන මානසිකත්වය අතහැරිලා ඒ දෙයට මුහුණ දෙන්න පුළුවන් පෞරුෂයක් වෙනවා. ශක්තියක් එනවා. හරි ලේසි. එක සිතුවිල්ලයි වෙනස් කරන්න තියෙන්නේ. හත්වෙනි එක තමයි මම අර කලින් කිව්වා වගේ වද වෙන වෙලාවට ඔබේ මනස සංසුන් කරගන්න තවත් ක්‍රමයක් ඔබට පාවිච්චි කරන්න පුළුවන් තව ක්‍රම. ඒ තමයි නිදහස් තැනකට ගිහිලා ටික වෙලාවක් ඔබට ඉඳගෙන ඉන්න උත්සාහ කරන්න පුළුවන්. නැත්තම් බ්‍රීතිං ටෙක්නික් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මමත් එහෙම වීඩියෝ එකක් දාලා තියෙනවා භාවනාව කියන කැටගරි එක යටතේ. හදිසි අවස්ථාවකදී පාවිච්චි කරන්න පුළුවන් බ්‍රීතිං ටෙක්නික් එකක්. කලබල වෙන එක අයින් කරගෙන අපිට ස්වභාවයෙන්ම තියෙන දෙයක් තමයි ඇත්තටම මේ කලබලය කියන එක. ඒකෙන් తත්වය ගොඩක් නරකකට හැරෙනවා. ඕනිම පොඩි දෙයකදී අපි කලබල වෙනවා. ඒක මානුෂීය ගතියක්. හැබැයි අපි දැනගන්න ඕනේ ඒ වගේ තත්වයකදී කලබල වෙනවා කියලා දැනගෙන මනස කූල් ඩවුන් කරගන්න වෙන උපක්‍රමයක් යොදාන්න අපිට පුළුවන්. එතකොට ඒක අපිට උදව් වෙනවා අර වද වෙන එක අතහැරලා ඒකට සාර්ථකව මුණ දෙන්න. එක්කෝ නිදහස් තැනකට යන්න පුළුවන්, නිදහස් පරිසරයකට ගිහිල්ලා ඉන්න පුළුවන්. අර කිව්වා වගේ පුංචි පුංචි භාවනා ක්‍රමයක් ඒ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔකත් එක ක්‍රමයක්. ඊළඟට අටවෙනි කාරණය ඒ තමයි ඔබේ ඇටිටියුඩ් එක ඔබට වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ වගේ වද වෙන තත්ත්වයකදී අවස්ථාවකදී අපි කරන්නේ ෂණික ප්‍රතිචාර දක්වන්න තමයි අපි පෙළඹෙන්නේ. නමුත් අපිට පුළුවන් ඒ වෙනුවට අපේ ආකල්පය වෙනස් කරගන්න ඒ ගැන හොඳට දැනගෙන ඒ ගැන හිතන විදිය වෙනස් කරන්න අපිට හැකියාව තියෙනවා. අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ වගේ වද වෙන විඳ වෙන අවස්ථාවක් ආවහම ඒක පාලනය කරන්න උත්සාහ කරනවා. අන්න ඒක වැරදි. අපිට පුළුවන් අපිට තියෙන ඕනතරම් විකල්ප. අපිට පුළුවන් විකල්ප පාවිච්චි කරන්න. ඇත්තටම උත්තර තියෙනවා. හැබැයි අපේ ආකල්පය මේ වද වෙන తত্ত্বය කෙරේ අපේ මනසේ තියෙන ආකල්පය වැරදි නිසා ඒකට තියෙන අර විකල්ප ක්‍රම ටික පේන්නේ නැහැ. ඒ ටික වැහිලා තියෙන්නේ. උදාහරණයක් අපි හිතමු අපි කැලයක් මැදින් පාරක් කපාගෙන කැලේ මැද්දේ තියෙන මොකක් හරි තැනකට යන්න යනවා. එතකොට අපි පාර කපාගෙන යන්නේ පහසුම පැත්තකින් තමයි අපිට පේන විදිහට පාර කපන්නේ. එහෙම යනකොට මේ පාර කපාගෙන යන තැන විශාල ගහක් තියෙනවා. ඒ ඒ පාර කපාගෙන යන ලයින් එක දිගේ. එතකොට අපි සාමාන්‍යයෙන් මේ අපි වදවීමට විකල්ප හොයන්න දන්නේ නැති කෙනා අර ගහ කපන්න විදිහක් ගැන කල්පනා කර කර විඳවනවා. සමහරට අතේ තියෙන පුංචි ආයුධයක්. සමහරට එයාට ඕනි ගහ කපලා ඒක හරහාම පාර හදාගන්න විශාල කරදර ටිකක්. ඉතින් ඊට වඩා ලේසි ඉනේ ගහ වටේ පාර කපාගෙන අපිට යන එක. ගහ ගහ තියෙනවා අපිට කිසිම වෙහෙසකුත් නැහැ. ඕන්නම් පොඩ්ඩක් පාර දුර වෙයි. ඒක ප්‍රශ්නෙකුත් නැහැ. අපිට විකල්පය ඇටිටියුඩ් එක වෙනස් වෙනවා නම් විකල්පය හොයාගන්න පුළුවන් වෙනවා. අන්න ඒ වගේ අපි ගොඩාක් වෙලාවට මේ වද වෙන විඳවන ප්‍රශ්නාවන් අපි එකත් එක්ක හැප්පිලා තමයි අපි ශනික උත්තර හොයන්න යන්නේ. හැප්පෙන්න ගියාම අවුල වැඩි වෙනවා, වේදනාව වැඩි වෙනවා, විඳවන්න තියෙන එක වැඩි වෙනවා. ඉතින් අපිට පුළුවන්කම තියෙනුනේ එකත් එක හැප්පෙන්නේ නැතුව විකල්ප ක්‍රම පාවිච්චි කරලා කටයුතු කරන්නත් අපිට පුළුවන්කම තියෙනවා. ඒ විදිහටත් අපිට මේ වදවීම කියන එක අතහරින්න පුළුවන්කම තියෙනවා. ඊළඟ එක තමයි මම හිතන්නේ 9 වෙනි කාරණය සංසන්දනය කරන එක නවත්තන්න. අනිත් මිනිස්සුත් එක්ක. අර මුලින්ම කිව්වා වගේ අපි ගොඩාක් මිනිස්සු වද වෙන ප්‍රශ්නාවට පස්සේ ලෝකයේත් එක්ක සංසන්දනය කරලා විඳවන ගතිය වැඩි කරව ගන්නවා. අපි හිතනවා මට විතරක් ඇයි අරගොල්ලෝ හොඳට ඉන්නවා මන් දන්නේ මට කතා කරන හැම කෙනාගේම වගේ කටින් ඔක පිට වෙලා තියෙනවා. ගොඩාක් අය කටින්. සමහර අය නෑ සමහරු තේරුම් අරන් ඉන්නවා. පිට වෙනවා අර බලන්නකෝ අරගොල්ලෝ හොඳින් ඉන්නවා හැමෝම හොඳින් ඉන්නවා මට විතරයි මේක වෙන්නේ හැමදාම එහෙමයි ඇයි ඇයි ඇයි එහෙම හිතන්නේ. ඇයි ලෝකයේත් එක සංසන්දනය කරන නිසා මතක තියාගන්න ඔබ පුළුවන් නම් පොතක හරි ඩයරි එක හරි තමන් ඉන්න කාමරේ ජනේලෙක හරි බිත්තියක හරි ගහලා ලියලා ගහලා තියාගන්න ලෝකය කියන්නේ ඒකාන්ත බොරුවක් කියලා. මේක ෆේක් වර්ල්ඩ් එකක්. ලෝකයේ ඒකාන්ත බොරුවක් ඔබට පෙන්වන්නේ ඒකාන්ත බොරු සත්‍ය ওই ලෝකයේ තුල නැහැ. සත්‍ය තියෙන්නේ අතුලාන්තයට අවධානය යොමු කරාම ඔබට ඇත්ත හොයාගන්න පුළුවන්. හැබැයි මේ කිව්වට විශ්වාසෙන්නේ නැහැ මිනිසුන්ට. ඇයි? මනස පුරුදු වෙලා තියෙන්නේ බාහිර ලෝකය දිහා බලලා ඇත්ත හොයන්න. ඉතින් ඒ නිසයි කියන්නේ සංසන්දනයට යන්න එපා කියලා. මොකද ඔබට ওই සංසන්දනය කරන්න තියනවා කියලා පේන ලෝකේ තනිකර බොරුවක්. ඔබ බොරු දෙයකට තමයි ඔබේ ජීවිතේ සංසන්දනය කරලා අමතර විඳවීමක් හදාගන්නේ. ඒ නිසා සංසන්දනය කරන එක වහාම නතර කරන්න. ඒක නතර කරන්න පුළුවන් වෙන්නේ ඔබ ඔබම වුණොත් තමයි. ඔබ ඔබට ආදරය කරන්න පටන් ගන්නකොට self love වගේ දේවල් පාවිච්චි කරනකොට වර්තමාණයට අවදි වෙන්න පටන් ගන්නකොට ඔබට ওই බාහිර ලෝකෙත් එක්ක තියෙන සංසන්දනය අතහැරෙනවා. ඒක ඒකට ගොඩාක් මිනිස්සු ඇබ්බැහි වෙලා තියෙන. එකපාරට අතහරින්න බෑ. ඉතින් අපේ අයට ශනික ප්‍රතිඵල ඕනේ ශනික ප්‍රතිඵල නෑ මේකට. ප්‍රායෝගික පුහුණුවෙන් තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට සංසන්දනය කියන පුරුද්ද තියෙනවා නම් ඒක අතහරින්න නම් ඔබට සිද්ධ වෙනවා ඔබත් එක්ක යාළු වෙලා ඉන්න. ඔබත් එක්ක සෑහීමටපත් වෙන්න. ඔබව බාර ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට සංසන්දනයට යන්නේ සංසන්දනයට ගියොත් අර වද වෙන, විඳවන, දුක් වෙන හේතුවක් ආපු ගමන් අර අර අර ඒ බාහිර ලෝකෙත් එක්ක ගැන හිත හිතා හිත හිතා කම්පයා කර කර තව තව විඳවනවා. ඒ නිසා තමයි වර්තමාන මානසික ලෙඩ වැඩි. වර්තමානයේ මේ තව අවුරුදු 5කින් 10කින් මේ ලෝකයේ අංක එකටම එන ලෙඩ දෙක විදියට අඳුන්ගෙන තියෙන ડિප්‍රෙෂන් සහ ඇන්සියටි. එහෙම මානසික රෝගීන් තමයි වැඩි අනිත් ලෙඩවලට වැඩිය. එහෙනම් ඔබම චුට්ටක් හිතලා බලන්නකෝ. ඇයි මෙච්චර ලෝකෙ දියුණු වෙනවා කියලා කියනවා නම් දියුණු ලෝකෙ මානසික සෞඛ්‍ය කායික සෞඛ්‍ය වැඩි වෙන්න බෑ. හැබැයි ලෝකෙ දියුණු වෙලා කියලා මොකක්දෝ වෙලා මානසිකවත් පිරිහිලා කායිකවත් පිරිහිලා අපේ මිනිසුන්ට මේක පේන්නේ එහෙනම් මෙතන මොකක් හරි අපි මේ යන රටාවේ වැරද්දක් තියෙනවා කියලා තේරුම් ගන්න. එතකොට හරි ලේසිය දුක් වෙන එක වද වෙන එක අත්හරින්න. ඉතින් මම හිතනවා මේ කාරණා ටික ඔබට උදව් වෙයි. ඔබ විඳවනවා නම් මොනවට හරි ඒවෙන් අත මිදෙන්න, ඒ වද වෙන එක අත්හරින්න. ඉතින් හොඳින් නුවණින් කල්පනා කරොත් මේ හැම එකකටම මුල් වෙන්නේ සතිමත් වීම කියලා ඔබටම තේරෙයි. ඉතින් හැම තැනකදීම අපි කියන්නේ සතිමත් වෙන්න, සතිමත් වෙන්න, සතිමත් වෙන්න කියලා. ඉතින් එහෙම වුණොත් ඔබට උත්තර හම්බ වෙනව නැත්තම් නෑ. ඒ නිසා උත්සාහ කරන්න පුළුවන් හැම වෙලාවකම වර්තමාණයට අවදි වෙලා ඉන්න. තෙරුවන් සරණයි.